1957 දී ලංකාදීප පුවත්පත මගින් පැවැතු දීපශීකා තරඟාවලියේදී ගුවන් විදුලි රංජනී හැටියට අභිෂේක ලැබුවේ ඉන්ද්‍රාණි විජේවණ්ඩාර. ඉන්ද්‍රාණි විජේවණ්ඩාර ගුවන් විදුලි ළමා පිටියෙන් පැමිණි ගායිකාවක්. ඇය හාපුරා කියා වැඩිහිටි ගායිකාවක හැටියට ගීතක් ගායනා කරන්නේ 1951 දී ගුවන්විදුලියට අවුරුදු 25ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී 1951 ජනවාරි මාසේ ගුවන්විදුලියට 25 වසර පිරීම නිමිත්තෙන් විශේෂ ගීයක් සකස් වෙනවා. ඒ ගීතය රචනා කරන්නේ පඬිත ගුණපාල සේනාධීර. එවක අපේ උගත් පරපුරක් ගීත රචනා කලාවට ප්‍රවිෂ්ඨ වෙමින් පැවති අවධියක්. මේ නිසා පඬිත ගුණපාල සේනාධීර ගුවන්විදුලියේ 25 වෙනි වසරට ආශිර්වාද කරමින් ගීයක් රචනා කරනවා. ඒ ගීය තමයි ලෝ පුරා රැව් නගා හේලි නාදපා ලක් රෙදෙව්ව කිත් සදා සදා දිනේ දිනේ මේ ගීතය හාපුරා කියා සංගීතවත් කරන්නේ සුනිල් ශාන්ත. මේ ගීතය ගායනා කිරීමට වාග්ය ලබන්නේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර. සුනිල් ශාන්තගේ පෞරුෂය දුටු ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ඔහුට ලංවීමට පවා කිසියම් බියක් ඇති කරගන්නවා. හැබැයි ඊටාම උපශාන්ත මුනිවරයෙකු වගේ හිටපු මොස්ලින් ජයකොඩි පියතුමා මේ ගීතය පුහුණු කිරීමේ කටයුත්ත බාරගත් නිසා හින්දානි විජයබණ්ඩාර ඊටාම ආදරයෙන් මේ ගීතය පුහුණු වෙනවා මොස්ලින් ජයකොඩි පියතුමා යටතේ මෙහෙම තමයි ගුවන්විදුලි රංජනීය ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ගුවන්විදුලියට ආශිර්වාද කරමින් ගීතයක් ගායනා කරන්නේ එදා ගුවන්විදුලියට ආශිර්වාද කර ඉන්ද්‍රාණි විජේබණ්ඩාරට ගුවන්විදුලිය තමන්ගේ ජීවිත කාලයටම ආශිර්වාදයක් බවට පත් වෙනවා. අද අපි ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගැන මෙහෙම දීර්ඝ වශයෙන් කතා කරන්නේ ඇය පසුගියදා අපෙන් සමුගත් නිසා. ගුවන්විදුලි රංජනීය ඉක්ුද්දා අපෙන් සමුගත්තත් ඇය පිළිබඳව ගැඹුරු කතිකාවක් සිදු වුණේ නැහැ කියන එකයි අපේ හැඟීම. ඇය ගුවන්විදුලියේ ස්වභාවිත ගීත කලාවේ පෝෂණයට මහත් දායකත්වයක් දැක් වූ ගායිකාවක්. අපි ඇය පිළිබඳ මතක සටහන් අවදි කරමු ඇයගේ ගීත චාරිකාව ඔස්සේ අතීතයට ඇදෙමින්. මේ අපි අද ජනරන්ජන ගී වෙනුවෙන් තෝරගත්ත ඇගේ පළමු ගීය. කරුණා ගුණයේ සාරය සොයලා හිම කල පිළිනුවම්මා තුම්නත වූ සංසාපය හමුවේ සීවේ සීවේ අම්මා කරුණා ගුණයේ සාරය සොයලා හිම කල පිළිනුවම්මා ආදරයේ බල මහිමේ රතුලේ සුදුවා මෑණියගේ සෙනෙහසිනේ රට ජාතිය සැදුවා හසිනේ රට ජාතිය සැදුවා මිනි නිරන්තර මේවා 1955 දී ශ්‍රී ලංකාවේ පැවැත් වූ ජපානයේ ජාත්‍යන්තර චිත්‍රතරංගයක ජාත ප්‍රදානය සිදු වුණේ මෙරට ජපන් තානාපති කාර්යාලයේදී මේ ත්‍යාග ප්‍රදාන උත්සවයේදී මේ ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සහ සුසිල් ප්‍රේමරත්න. සුසිල් ප්‍රේමරත්න මේ තනුව යොදන්නේ සරත් විමල වීරයන් ලියූ මේ මව්ගුණ ගීතයට. මේ ගීතය දශක 6ක් අවුරුදු 60කට අධික කාලයක් අතිශයින් ජනප්‍රිය මව්ගුණ ගීයක්. ඒ ජනප්‍රිය වීමට හේතුව ඒ තනුව සහ ගායනය පමණක් නෙවෙයි. මේ ගීතයේ අරුත මං හිතන්නේ මෞගුණ ගීයක මේ ගීතයට පසුවවත් කොහෙවත් සඳහන් වෙලා යලි ලිය වෙලා නැහැ. මොකද මෞගුණ ගී ලියනකොට අපට පේනවා එකම දේ වරින් වර ගීත රචකයින් විтин විට ලියන ස්වභාවයක්. නමුත් මේ ගීතයේ තියෙන අපූර්වත්වය නම් මේ පදවල පසුකාලීන මව්ගුණ ගීලියු කිසිම පුද්ගලයෙකු නැවත කවරාකාරින්වත් ලියලා නැහැ. හැබැයි මෙහි තියෙන නැවුම් බව සහ වටිනාකම මම හිතන්නේ අපි අගැයීමට ලක් කළාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ ගීතයේ අහනවා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් හම්මා. දාපි බොහෝ වෙලාවට කියන්නේ gedara budun අම්මා කියලා. ඒ යෙදුම ගීත රචකයන් කවියන් මහත්සේ නිරන්තරයෙන්ම භාවිතා කරනවා. නමුත් දෙවියන් වඳින අපි නොපෙනෙන දෙවියන් වඳින්නේ ඇයි? නිවසේ දෙවියන් අම්මා ඇටියටයි සරත් විමල වීරයන් මේ ගීතයේදී හඳුන්වන්නේ. අනිත් විශිෂ්ට කාව්‍යෝක්තිය තමයි කරුණා ගුණයේ සාරය සොයලා නිම කළ පිළිරුව අම්මා. කරුණාවේ ප්‍රතිමූර්තියක් අම්මා කරුණා ගුණයේ සාරය සොයලා නිම කළ පිළිරුව අම්මා යනුවෙන් සරත් නිමල වියන් සඳහන් කරනවා මේ ගීතය මේ ජපාන තානාපතිවරයා ඉදිරියේ ගායනා කළාට පස්සේ සිංහල බස නොතේරෙන ජපන් තානාපතිවරයා සුරුකාවා කියන ජපන් තානාපතිවරයා ඉන්ද්‍රාණිගෙන් විමසනවා මේකේ තේරුම මොකද්ද කියලා. ඇය ඔහුට මේ ගීතයේ අර්ථය ඉංග්‍රීසි භාෂාවෙන් තෝරා දෙනවා. මේ ගීතය එදා මෙදා ඉතාම ජනප්‍රිය මව්ගුණ ගීතයක්. ඒ ගායනය කළේ සුසිල් ප්‍රේමරත්න සහ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර. ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සහ තිලකසිරි ප්‍රනාන්දු ගායනා කරපු තවත් විශිෂ්ට ගීතයක් තමයි සුදු පිරුවට ඇඳලා කියන ගීතය. මේ ගීතය ඊටාම විශේෂිත සරල ගීයක් සරත් විමල වේදයන් ලියපු. ඔහු අතිවිශිෂ්ට පරිසරය පිළිබඳ ගීත රාශියක් ලියපු ගීත රචකයෙක්. මේ සුදු පිරුවට ඇඳලා කියන ගීතයේ අපූරු ප්‍රශ්නෝත්තර මාලාවක් තියෙනවා. දැන් මුලින්ම කියන්නේ සුදු පිරුවට ඇඳලා කියලා කිව්වහම ගායිකාව කියන්නේ නෑ ඒ කන්දකි සුදු මීදුම වැටිලා මට මතක් වෙන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ මලක මලෙකි සම නෙලයකි කියන කවිය. මලක් උඩ මලක් වගේ දකින්නේ හැබෑවටම මලක් නෙවෙයි සමනලේ. මලක මලෙකි කියලා කියලා ඊට පස්සේ කියනවා නෑ එහිසකි සමනලේ කියලා. ඒ වගේම තමයි සරත් විමල වේරයන් සුදු පිරුවට ඇඳලා නෑ ඒ කන්දකි සුදු මී දුම වැටිලා කදිමයි සුදු මීදුම පිටිදා. මේ ඊටාම අපූර්ව ගීතයක් අභාගයකට අද අපට ඉන්ද්‍රාණී විජයබණ්ඩාර සහ තිලකසිරි පුනාන්දු ගායනා කරපු ඒ ගීතය අපිට ඔබ හමුවේ තබන්නට සුදු පිරුවත හැඳලා මීළඟ ගීතයත් පරිසරය පිළිබඳ ලියවුණු ඊටාම අපූර්ව ගීතයක්. Oh. 50 දශකයේ නිර්මාණය වුණු මේ වනමල් පියලිසලා යනුවෙන් අරඹෙන ගීතය මම හිතන්නේ දශක ගණනාවකට පසු අදත් මේ ප්‍රමිතියේ මේ මට්ටමේ පරිසර ගීතයක් නිර්මාණය වී තිබෙනවාද කියන එක අපට සැකයක්. ඇත්තටම මේ ගීතයක් රචනා කරන්නේ සරත් මෙමල වීරයන්. මේ ගීතයේ තනු නිර්මාණය කරන්නේ පී දන්ස්ටන් ද සිල්වා. ඉන්ද්‍රාණි විජයබණ්ඩාරගේ ගීතයකට පී දන්සන් සිල්වා සංගීතවේදියා නිර්මාණය කරන පළමු තනු නිර්මාණයයි මේ. මේ ගීතය ඇත්තටම දැන් මේ පරිසර විනාශය සිදුවෙන අද වගේ කාලයකට පෙර වසර ගණනාවකට පෙර දශක ගණනාවකට පෙර මේ පදමාලාවේ කියවෙනවා මෙන්න මෙහෙම වදන් පෙළක් මිනිසකු දුටුව නිසා දලු කන මුව පැටවා පණ රැක ගන්න දුවන්නා. ලස්සන තිබෙන කැලේ නිසසල ගතිය අනේ මිනිසා නිසා නැසෙන්නා. දැන් අදට නම් මේක විශේෂයෙන්ම වළංගුයි මේ පරිසරය වෙනසෙන ආකාරය බැලුවාම මිනිසුන් නැතිනම්. නමුත් දශක ගණනාවකට පෙර මේ කල්තියා මේ වසනය දුටුවාක් වගේ සරත් විමල වේරයන් මේ ගීතය රචනා කර තිබෙනවා. ඉන්ද්‍රාණී විජේබණ්ඩාරට ස්වභාවිත ගීත ගායනා කරන ගායන ශිල්පිනියක වීමට බලපෑවේ ගුවන් විදුලියේදී මුණ ගැසුණු ඒ විශිෂ්ට සංගීතවේදීන්. ඇය ළමා පිටියට තෝරාගනු ලබන්නේ සංගීතවේදී බී.එස්. පෙරේරා විසින් පවත්වනු ලබන කටහඬ පරීක්ෂණයෙන්. ඇය ගායනා කරන්නේ හින්දි ගීතයක්. හැබැයි ඉතා උසස් අන්දමින් ගායනා කළ නිසා බීඑස් පෙරේරා ඇය ළමා පිටියේ ශිල්පිනියෙක් ලෙස බලවා ගන්නවා. ඉනිග්බිති ඇයට මුණ ගැසෙනවා පී ඩන්ස්නන්දු සිල්වා, සුනිල් සාන්ත, පී.වී. නන්දසිරි, පණ්ඩිත් අමරදේව වැනි විශිෂ්ට සංගීතවේදීන්. මේ කාලේ කොල්ලුපිටියේ චිත්සේන කලායතනයේ රාගධාරී සංගීතය උගන්වන සංගීත ගුරුවරුන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි පී දන්ස්ටන් සිල්වා සහ පී.වි. නන්දසිරි. ගුවන්විදුලියේදී හමුවන මේ සංගීතවේදීන් දෙදෙනාගේ රාගධාරී සංගීත පන්තියට ඉන්ද්‍රාණී විජේබණ්ඩාර සහභාගී වෙනවා. ඇය ගායන කුසලතා වර්ධනය කරගන්නේ මේ සංගීතවේදීන්ගේ සංගීතය හදාරමින්. මේ නිසා ඇය සුභාවිත ගීතය තෝරාගත් ශිල්පිනියක හැටියට තමයි අපි හඳුනාගන්නේ. පණ්ඩිත අමරදේවයන් ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංගීත ප්‍රසංගවලට සහභාගී කර ගැනීමෙන් පසුව මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍ර වැනි උගතුන් මුණ ගැසී ඔවුන්ගෙන් පෝෂණය ලබන්නටත් වාග්ය ලබනවා. මේ නිසා ඇය ගුවන්විදුලියේ ස්වභාවිත ගීතයටම වෙන්නුණු ගායිකාවක හැටියට තමයි අපට හඳුනා ගන්නට ලැබෙන්නේ. ඇගේ ගීත චාරිකාවෙන් තෝරගත්ත තවත් ගීතයක් මේ. Thank you. माया ඉන්ද්‍රානි විජයපණ්ඩාර තමන්ගේ පළමු සරල ගී වැඩසටහනට මේ ගීතය ගායනා කළා. මේ ගීතය රචනා කළේ කරුණාරත්න බේසේකරයන් සංගීතය නිර්මාණය කරේ එම්.කේ රොක්සාමි. ඉන්ද්‍රානි විජයපණ්ඩාර ගුවන්විදුලියට අවතීර්ණ වන්නේ ඊටාම භාග්‍යවන්ත සමයක. ඊටාම විශිෂ්ට සාහිත්‍යවේදීන් ගීත රචනා කරන ඊටාම විශිෂ්ට සංගීතවේදීන් සංගීතය නිර්මාණය කරන ඊටාම විශිෂ්ට නිෂ්පාදකයින් නිෂ්පාදිකාවන් වැඩසටහන් සම්පාදනය කරන අවධියක තමයි ඉන්ද්‍රාණි විජය බණ්ඩාර ගුවන්විදුලියට පිවිසෙන්නේ. ගුණපාල සේනාධීර, සරත් විමලවීර, කරුණාරත්න අබේසේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, තිලක් රත්නකාර, මහගම සේකර වැනි විශිෂ්ට ගීත නිබන්ධකයින් ඇයට ගී ලියනවා. P Dunstan de Silva, PV. නන්දසිරි, කුලරත්න තෙන්නකෝන් වැනි මහා සංගීතවේදීන් සංගීතය නිර්මාණය කරනවා. මානව සිංහයන්ගේ විශිෂ්ට වැඩසටහනක් වන ගීත නාටකවල සෝන ගන්තීරය, සලීලා, ශ්‍රීවල්ලි, ඉදිරිල්ලේ රාල, සුභානී, අනංගායනය වැනි විශිෂ්ට ගීත නාටකවල ගීත ගායනා කරනවා මේ සියලු වාසනාව රැගෙන සිංහල ගීත ක්ෂේත්‍රයේ ස්වභාවිත ගීතයේ අමරණීය නමක් ලැබූ ඉන්ද්‍රාණි විජයමණ්ඩාර 1 ජූනි 23 වෙනිදා අපෙන් සමගත්තා. ඇය පිළිබඳ දීර්ඝ කතිකාවක් කළ යුතුව තිබුණත් අද අපි කල්පනා කරේ ජනරන්ජන ගී තුලින් ඇය පිළිබඳ මතක සටහනක් ඉදිරිපත් කර ඇගේ නාමයට උපහාර දැක්වීමටයි. ජනරංජනගේ ඉදිරිපත් කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් තාක්ෂණික දායකත්වය නදීරා මනම්පේවි නිෂ්පාදනය සුරේකා පෙරේරා